එහෙමනම් සියලු දෙනාම මා විසින් මහා කරුණාවෙන් යුක්තව පිළිගනු ලබනවා. පිළිගැනීමේ කතාව එයින් අවසానයි. දැන් ඊළඟට ඔය පින්නතුන්ට ප්‍රශ්නයක් ඇති වෙලා ඇති. මහා කරුණාව මහා කරුණාවක් තියනවද ඔය ආමුදුරන්ට මේ ප්‍රශ්නේ ඇති කරන්නයි මම මේ ප්‍රකාශනය කළේ මෙන්න මේ ටික අවබෝධ කරගන්න නැතුව අපිට දුකෙන් අත මිදෙන්න බෑ ඉස්සෙල්ලා මම ඔය කියලා දෙන්න ඕනේ කරුණාව කියලා කියන්නේ දුකටපත් සත්වයන් දුකින් අත මුදවා ගැනීමේ කැමැත්ත කරුණාව කියන්නේ. මේ දුක් වර්ග දෙකක් තියෙනවා. කන්න අඳින්න නැති එකක් දුකක්. ගෙයක් දොරක් නැති එකක් දුකක්. මේ දැන් මට එක්කෙනෙක් මේ ලියලා දෙයක් තියෙනවා ගෙයක් දොරක් නැහැ වහලයක් ගහ ගන්න කීයක් හරි දීලා ගන්න අපින් දුක අතමු දුකෙන් අතමුදවා ගන්න කියලා. ඒකත් දුකක් තමයි. ඉතින් මම දන්නවා ඒක. ගියක් දොරක් නැති එක දුකක්. කණ්ඩාන් දින්න නැති එක දුකක්. ඈ ලිඩට බේතක් ගන්න කීයක්වත් නැත්නම් ඒකත් දුකක්. ඒක ඊටාම අපිට පැහැදිලිව පේන තැනක් විතර. ඒවා මිල මුදල් ටිකක් දීලා ලෞකික සම්පත්තියක් දීලා නැති කරන්න පුළුවන්. ගියක් දොරක් නැත්නම් ගියක් දොරක් හදලා දෙනවා. එතකොට ඒ දුක ඉවරයි. කණ්ඩායම් දෙන්නේ නැත්නම් කණ්ඩායම් ටිකක් ගිහින් දෙනවා. එතකොට ඒ දුක ඉවරයි. ලෞකික සම්පත් දීලා නැති කරන්න පුළුවන් දුක්වලට කියනවා සාමාන්‍ය දුක් කියලා. සාමාන්‍ය දුක්. තේරුණේ? තව දුක් වර්ගයක් තියෙනවා ලෞකික සම්පත් දෙන්න දෙන්න වැඩි වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වැඩි වෙන්න වැඩි වෙන්න දෙන්න දෙන්න ලැබෙන්න ලැබෙන්න ඒ දුක වැඩි වෙනවා. ඒ දුක තමයි ඉපදීම නිසා ලබන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේ දුක්. ඒවා ලෞකික සම්පත් දීලා නැති කරන්න බෑ. ලෞකික සම්පත් දෙන්න දෙන්න වැඩි වෙනවා. දෙන්න දෙන්න වැඩි වෙනවා. ඒව නැති කරන්න නම් මහා සැපත වන නිර්වාණ සම්පත්තිය ලබා දෙන්න ඕනේ. ජාතිය නැති කරන්න නම් සත්‍ය අවබෝධ කරලා දෙන්න ඕනේ. මේ ඉපදීම නැති කරන්න. ජාතිය නිසා නෑ දිරන්නේ, මැරෙන්නේ, හඬන්නේ, විලාප කියන්නේ, කෑ ගහන්නේ, වේදනපත් වෙන්නේ. ආන් ඒව නැති කරන්න නම් සත්‍ය අවබෝධ කරලා දීලා නිර්වාණ සම්පත්තියෙන් සැනසීම ලබා දෙන්න ඕනේ. ආන්ගේ නිර්වාණ සම්පත්තිය තමයි මහා සැපත කියන්නේ. මහා සැපත දීලා පමණක් නැති කරන්න පුළුවන් දුක්වලට කියනවා මහා දුක් කියලා. ඒ දුක් නැති කරන්න නම් මහා සැපත දෙන්නම ඕනේ. ඒවට කියනවා මහා දුක් කියලා. බුදු පියාණන් වහන්සේ මහා කාරුණිකයි. අපි දන්නවා ඒක. මේ සංසාරයේ සැරිසරන සත්වයන් ජරා මරණ ආදී දුකෙන් නිදහස් කර ගැනීම සඳහා උන්වහන්සේ මුළු ජීවිතයෙන් පරිත්‍යාග කරලා විඳින්න නොවිඳනා දුක් විඳලා අනන්ත අප්‍රමාණ කාලයක් වෙහෙසටපත් වෙලා සක්විති රාජ සම්පයත් පැත්තකට දාලා ඉවර වෙලා මේ සම්බුද්ධ රාජ්‍යය ලබාගෙන අපිට උන්වහන්සේ ධර්ම දේශනා කළේ මහා දුකින් අත මිදීම සඳහා ආන් ඒක නිසා උන්වහන්සේ මහා කරුණික නම් වනසේක. මීදුමා රාතන් වහන්සේ මේ ලංකාවට ඇවිදින් අපට ධර්ම දේශනා කළේ ජාති ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන්න. එහෙමනම් මීදුමා රහතන් වහන්සේත් මහා කරුණික නම් වනසේක. යම් වික්ෂෝන් වහන්සේ නමක් තමා යම් කිසි දහමක් අවබෝධ කරගෙන දික්තරා ප්‍රමාණයකටවත් දුක් නිමාගෙන අනික් අයටත් මේ ධර්මයේ දේශනා කරලා අනික් අයගේ දුක් නිමාදීම සඳහා යම්කිසි ව්‍යායාමයක යෙදෙනවා නම් ඒ භික්ෂූන් වහන්සේ මහා කරුණික විය යුතුයි. තේරුණා නේද? ඒ භික්ෂූන් වහන්සේටත් මහා කරුණාව තියෙනවා. මගේ මුළු ජීවිතේම මම අප කරලා තියෙන්නේ, කැප කරලා තියෙන්නේ. මේ අසරණ ජනතාව ජාති ජරා මරණ ආදී දුකෙන් නිදහස් කර ගන්නට. මං ජීවත් වෙන්නේ සඳහා. මට වෙන දෙයක් නැහැ. ඒක නිසා මම බය නැතුව ප්‍රකාශ කරගන්නවා මම මහා කරුණිකයි කියලා. මට ඒක ප්‍රකාශ කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. යම්කිසි උපාසක මහත්තයෙක් තමන් ජාති ජරා මරණ ආදී දුකටපත් වෙලා සිටින බව දැනගෙන මම මේ ජරා මරණාදී දුකෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ සඳහා මම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. කියන හැඟීමෙන් යුක්තව යම්කිසි සීලයක් ආරක්ෂා කරනවා නම්, භාවනාවක් කරනවා නම්, යම්කිසි ව්‍යායාමයක යෙදෙනවා නම්, ඒ උපාසක මාත්‍යයට, ඒ උපාසකම්මට තමා කෙරෙහි මහා කරුණාව නැද්ද? පැහැදිලි නේද? දැන් මේ පින්නතුන් මේ ස්ථානයට ආවේ මගෙන් කණ්ඩාම් දින්න ඉල්ල ගන්න නෙමෙයි. ගියක් දොරක් හදා ගන්න සල්ලි ඉල්ල ගන්නත් නෙමෙයි. එහෙම නැත්නම් වෙන ලෞකික අපේක්ෂාවක් ඇති කරගන්නත් නෙමෙයි. මෙතෙන්න මේ දහසකට අධික පිරිසක් ඇවිදින් තියෙන්නේ අනේ අපේ හාමුදුරුවනේ අපව දුගතියෙන් අතමුදවාගෙන අපට නිවන් දකින්න පාර පෙන්වන්නට ඊට වඩා දෙයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම නේද? එහෙමනම් ඔය කට්ටිය මේ ජරා මරණ ආදී දුකෙන් පීඩාවට පත් වෙලා සිටින පිරිසක් බව ඔය කට්ටිය දන්නව නේද? මේක දැනගන්න ඕනේ. අපිත් මේ යලිත් යලිත් යලිත් යලිත් උපදින නිසා තමයි දිරන්නේ මැරෙන්නේ ශෝක වෙන්නේ හඳන්නේ වලපින්නේ. ඒක නිසා අපි කොහොම හරි මේ සංසාර දුකින් මේ මහා දුකින් අත මිදෙන්න ඕනේ කියන පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තවයි මේ පින්නතුන් මේ ස්ථානයට ආවේ. එහෙම නේද? ඒ විදිහේ යම් උපාසක උපාසිකාවක් යම් තැනකට යනවා නම් ඒ උපාසක උපාසිකාවන්ට මහා කරුණාව තිබිය යුතුයි පින්නතුනි. තේරුණා නේද? මට අනේ අනුන්ට බණ කියන්න නම් බෑ. ඒ වුණාට මම මේ මහා දුකින් පීඩාවටපත් වෙලා ඉන්න කෙනෙක්. මම මගේ මහා දුක් දෙක නැති කරගන්න ඕනේ කියන අදහස ඇති කරගෙන බණ භාවනා කරනවා නම් දානයක් දෙනවා නම් සීලයක් රකින්නවා නම් ඒ සෑම දිනෙකම මහා කාරුණිකව විය යුතුයි. කමන්නේ නේද? මම කියන්නේ මම කියන දේවල් එකපාරට ගිල ගන්න එපා. මම පුදුම දේවල් කියන කෙනෙක්. මම හුඟා දේවල් කියනවා ඔය කට්ටිය අහලා නැති දේවල් අහන්න හම්බ වෙයි. මන් ළඟට ආවයන් පස්සේ. ඒවා එකපාරට පිළිගන්න එපා. ගිල ගන්න එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. අසාගන්න, දරාගන්න, හිතන්න, විමසන්න අපිට මේවට එකඟ වෙන්න පුළුවන්ද කියලා හිතා විමසා බලා ඊළඟට මොකද කරන්න ඕනේ ඒත් පිළිගන්න එපා දැනගන්න. බුද්ධ ශාසනය කියන්නේ පිළිගැනීමක් නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ ප්‍රඥා ශාසනයට. බුද්ධ ධර්මය ධර්මය කියන්නේ සත්‍යය බුද්ධ කියන්නේ අවබෝධ කර ගැනීම. එහෙමනම් මොකක්ද කරන්න ඕනේ? අසා ගන්න ඕනේ, දරා ගන්න ඕනේ, හිතන්න ඕනේ, විමසන්න ඕනේ, සිතා විමසා බලා තමා තුළින් දැනගන්න ඕනේ. දැන් මේ පින්නතුන්ට මහා කරුණාව තියෙන බව ඔය පින්නතුන් විශ්වාස කරනවද පිළිගත්තද දැනගත්තද කියන්න බලන්න. ඔයගොල්ලන්ට මහා කරුණාව තියෙන බව මම පැහැදිලි කරලා දුන්නා. දැන් ඔයගොල්ලෝ හිතුවා නේද අපිට මහා කරුණාව තියනවාද කියලා. දැන් ඔයගොල්ලෝ තමන් තුළ මහා කරුණාව තියෙන බව දැනගත්තද පිළිගත්තද? අන්න එතන තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. තේරුණානේ? පිළිගැනීම කියන එක භක්තියක් පමණයි. භක්තියක් නෑ බුද්ධ ශාසනය තුල. භක්තිය යනු බිය මුසෝ ඇද හිමකි එනිසා එය අතහල යුතු දහමකි සැදැහය යනු ගුණ දැන පැහැදීමකි එනිසා එය වඩවා ගත යුත්තකි කමක් නෑ නේ කවියක් දෙකක් කියවට භක්තිය කියන්නේ බියමුස වැදහීමක් මහා බ්‍රහ්මයා විසින් ලෝකේ මවන ලදී පාර අවසන්නාව බලා ගන්න පුළුවන් එහෙනම් ඉතින් මොනවා කරන්නද පිළිගන්නේ දෙවියන් වහන්සේ විසින් ලෝකේ මවන ලදී. හාර අවසන්ඩාවත් බලා ගන්න පුළුවන්. එහෙනම් මොනවා කරන්නද? පිළිගන්න. ආ මේක තමයි භක්තිය කියන්නේ. බුදුදහම තුළ භක්තියක් තියෙනවා කියලා කිව්වොත් මං අතිශයින්ම ලැජ්ජාවටපත් වෙනවා. බුදුදහම කියන්නේ භක්තිවාදයක් නෙමෙයි ඥානවාදයක්, ප්‍රඥාවාදයක්. තේරුණානේ? බුදුදහම කියන්නේ දැනීමක් මිසක් පිළිගැනීමක් නෙමෙයි. නමුත් අද අපිට හරි කනගාටුවක් ඇති වෙලා තියෙනවා. බැතිමත් බෞද්ධයෝ. බෞද්ධ බැතිමත්ෝ දලදා වලින්ද යති. භක්ති ගීත, බැති ගී සරණිය කොහෙන් අවුලගත් දේවල්ද මන් දන්නේ ඔය පෑනයි පොතයි පැත්තකින් තිබ්බොත් වඩා හොඳයි. කොතනකවත් බුදුහාමුදුරුව සුණාත ලිඛිත කියලා නැහැ. සුණාත ධාරයට බය නැතුව පැත්තකින් තියන්න මම ඔයගේ යන්න ඒක හරියට. ලියන්නයි අහන්නයි දෙකක් බෑ කෙනෙකුට. අසා ගන්න හොඳට අවධානයෙන් යුක්තව අසා ගන්න මම ඇතුළටම කාවද්දලා තමයි යන්නේ. ආයෙ ලියන්න ඕනේ <laughs> ඈ එතකොට මම මේ අද දේශනාව මේ මේ භාවනා පන්ති ආරම්භ කිරීමක් කරන්නේ අද මේ පිළිබඳව පොඩි ප්‍රස්තාවනාවක් විතරයි මම දෙන්නේ අපේ භාවනාව පිළිබඳව. මට හදිස්සියක් නෑ මම භාවනා පන්තියක් ආරම්භ කරපුවාම මාස 7-8ක් විතර ඒක ඉවර වෙන්න යන්න පුළුවන්. එහෙම නැතුව මේ ගාම්භීර ධර්මයක් මේ පින්නතුන්ට ඇතුළු කරන්න බෑ පුංචි තැන ඉඳන් යන්න ඕනේ. මේ සිංහලයා පුදුම විදිහේ කොපි කරන්න දක්ෂයි. කොපි කරනවා අමු අමුවට. මොකවත් හොයලා බලන්නේ නැහැ. කතෝලිකයන්ගේ භක්තිය කියන එක මේගොල්ලෝ කොපි කළා. කතෝලිකයෝ අපේ හොඳ දේවල් කොපි කරගන්නවා. තේරුණේ? දැන් කතෝලික දර්ශනයේ උගන්වනවා සිතින් දිලින්දාට ස්වර්ගයේ දොර හැරේ කියලා. සිතින් දිලින්දා කියන්නේ ලව් මේ මේ ලෞකික අරමුණු සංඥා ඔක්කොම නිරුද්ධ කළා කියන එකයි. සිතින් දිනිදුනා කියන්නේ ඒකයි. මේ සියලුම ලෞකික සංඥා තියෙන්නේ ලෝක සංඥා. අන්නේ ඔක්කොම නැති කළා නම් අන්න එතන සිතින් දිනින්දා. එතකොට අපේ භාෂාවෙන් කියනවා නම් සිතින් දිනින්දා කියන්නේ රහතන් වහන්සේ කියන එකයි. ඒගොල්ලෝ අපේ දේවල් හොරකම් හොඳ අපේ හොඳ දේවල් හොරකම් කරගන්නවා. අපි ඒගොල්ලන්ගේ නරක දේවල් හොරකම් කරගන්නවා. මෙන්න මේකයි වෙනස. මට මතකයි තවත් තැනක කියලා තියෙනවා අස්වයෙක් ඉදිකට සිදුරකින් එහා පැත්තට ගියත් කෝටිපතියන්ට ස්වර්ගයේ දොර ඇරින්නේ කියලා. අස්වයෙක් ඉදිකට සිදුරකින් එහා පැත්තට රිංගලා ගියත් කෝටිපතියෙකුට ස්වර්ගයේ දොර ඇරින්නේ මොනවද මේ කෝටිපති කියන්නේ ලෞකික සම්පත් ගොඩ ගහගත්ත අය නේද? ස්වර්ගයේ දොර ඇරෙනවද? නෑ. නිර්වාණය දොර යටින්නෙත් නෑ. මේ හොඳ දේවල් ඒගොල්ලෝ හොරකම් කරගෙන තියෙනවා. අපි අපි ඉතින් භක්තිය තමයි හොරකම් කරගෙන තියෙන්නේ. භක්තිය. ත්‍රිපිටකයේ කොතන හරි භක්තිය කියන වචනේ තියෙනවා නම් කරුණා කරලා මට හොයලා දෙන්න. මට හම්බෙලා නැති හන්ද මම මේ කියන්නේ. මා ත්‍රිපිටකයේ පිළිබඳව සෑහෙන්න ගවේෂණය කරපු කෙනෙක්. අවුරුදු 45ක් තිස්සේ මම මේ ත්‍රිපිටකයේ සූත්‍රය විතරක් නෙමෙයි අටුවා ටීකා ටිප්පණි ඔක්කොම හදාරපු කෙනෙක් මම මෙහෙම හිටිය අතර. මට තවම හම්බෙලා නැහැ. වක්කේ කියන වචනයක් ත්‍රිපිටකය තුල. ඔය චූල ගෝපාලක සූත්‍රයේ තියෙනවා ප්‍රේම කියන වචනයක්. සද්දා මත්තම් ප්‍රේම මත්තම්. බුදුහාරෝ දේශනා කරනවා මා කෙරෙහි සද්දා මාත්‍රයක් තියෙනවා නම් ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් ඒ අයත් මට මේ සංසාර සාගරයෙන් එතර කරගෙන යන්න පුළුවන් කියලා. දක්ෂ ගොපල්ලෙක් එදා වදාපු වහු පැටියෙක් ගංගානම් ගඟින් පිහිනවාගෙන එතර කරගෙන යන්නාසේ මා කෙරෙහි සද්දා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් ඒ අයත් මට මේ සංසාර සාගරයෙන් පිහිනවගෙන ඉතර කරගෙන යන්න පුළුවන් කියලා. එහෙමනම් බැතිමතුන් කියනවට වඩා හොඳයි පෙම්මතුන් කියන එක. ඒ තියෙනවනේ ත්‍රිපිටකේ. ඔන්න චූල ගෝපාල සූත්‍රය අරන් බලන්න. මං හදලා කියනේව නෙමෙයි. මං දෙන්නතුන් කියන්න කතා කරනවා නෙමෙයි. මං කියන්නේ මේ මේ අනවශ්‍ය අපිට අයිති නැති දේවල් කරගහගෙන ඉන්නවා. කිසිම ਵਿਚාරයක් නැහැ. හොයා බැලීමක් නැහැ. තේරුණේ? ඉතින් ආන් ඒක නිසා ඉන්නේ ඒ තැන් ටිකක් සුද්ධ කරලා දාන්න ඕනේ මම. මේ මහා කරුණාව ගැන මම දැන් කියලා දුන්නා. එතකොට මහා කරුණාව නැත්නම් මොනවා කරලවත් නිවන් දකින්න බෑ අයට. තමන් මහා දුකටපත් වෙලා ඉන්න බව දැනගන්න ඕනේ. දැනගන්නකොට මෙයා පහදින්නේ කොහාටද? නිර්වාණයට. තමා කියලා කියන්නේ මේ තියෙන්නේ තමා ජීවිත පැවැත්මනේ තමා කියන්නේ නේද? ලෝකේට නෑ එතකොට ලෝභය දුකයි කියලා දැනගන්නකොටම එයා පහදින්නේ කොහේටද නිර්වාණයට. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ. ඔන්න තව ලස්සන තැනක්. ධර්මයේ දැනගෙන යම් කිසි කෙනෙක් ධර්මයට පැහැදීම ඇති කරගෙන තියෙනවා නම් ආන්ියයට කියනවා ආර්ය ශ්‍රාවකයෝ කියලා. දැනගන්නේ මොන ධර්මයේද? Taman ඉන්න තැන. ලෝක ධර්මයේ. ලෝභය දුකක් මහා දුකක් නිකන් දුකක් නෙමෙයි. මේක දැනගන්නකොටම එයා ලෝකයට පහදිනවද? ඉන්න තැනට පහදිනවද? ඉන්න තැනට පහදින්නේ නැහැ. එහෙනම් පහදින්නේ ලෝකෝත්තර ධර්මයටයි පහදින්නේ. ආන් මේක තමයි දැන පැහැදීම කියලා කියන්නේ. සද්දා මත්තම් කියන්නේත් ඕක තමයි. සද්දා මත්තම් කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම කියන එකනේ. දැන පැහැදීම කියන්නේ තමා ඉන්නේ මහා දුකක දුකකට හිර වෙලා මහා දුකක් ඇතුලේ තමන් ඉන්නේ කියලා දැනගෙන නිර්වාණයට පහදිනවා. ආන් එක තමයි දැන පැහැදීම කියලා කියන්නේ. එතනින් තමයි මහා කරුණාව ඇති වෙන්නේ. මං මහා දුකටපත් වෙලා ඉන්නේ. එහෙමනම් මං මහා සැපට සැපයට යන්න ඕනේ කොහොම හරි. මහා දුකින් අත මිදීමේ කැමැත්ත. මහා සැපේ ලබා ගැනීමේ කැමැත්ත. ඔය තියෙන්නේ. දැන් කමක් නැහැ නේද? ඒත් පිළිගන්න එපා. තවත් මේක හිතලා බලන්න. පො මේ ආඳුරුව දැන් මහා ප්‍රඥාව වෙන්න ඕන කියයි දන්නේ නැහැ ඊළඟට. මහා කාරුණිකව වෙන්න ඕන කියලා දැන් කිව්වනේ. ඊළඟට ආඳුරුව කියයි අපිට මහා ප්‍රඥාව වෙන්න කියලා. මම මුලින් ටිකක් බය වුණා. සියලුම බුද්ධ ශ්‍රාවකයෝ මහා ප්‍රඥයෝ විය යුතුයි කියන්න මම ටිකක් මුලින් බය වුණා පින්නතුනි. මටම හිතුණා ඒක වෙන්න පුළුවන්ද කියලා. පස්සේ මට හම්බ වුණා සංයුත්ත නිකායේ මහා පඤ්ඤ සූත්‍රය කියලා සූත්‍රයක්. මහා පඤ්ඤ සූත්‍රය. ඒක තියෙනවා පඤ්ඤා කාමේන ගහපති අරිය ශාවකෝ පඤ්ඤා සංවත්තනිකා පටිපදා පටිපද්‍යතබ්බා ප්‍රඥාව කැමැති ආර්ය ශ්‍රාවකයා විසින් ප්‍රඥාව ගෙන දෙන්නා වූ ප්‍රතිපදාවක යෙදිය යුතුයි කියලා. මොකක්ද මේ ප්‍රඥාව ගෙන දෙන ප්‍රතිපදාව? චත්තාරෝ මේ භික්කවේ ධම්මා භාවිතා බහුලී කතා මහා පඤ්ඤතාය සංවත්තන්ති. කාරණා හතරක් බහුල කොට වැඩිමින් භාවිතා කිරීමෙන් මහා ප්‍රඥාව ලැබෙනවලු. මොකක්ද ඒ කරුණු හතර? සත්පුරුෂයෙක් වෙත යාම සප්පරේ සංසේවය. ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානු ධම්ම පටිපත්ති මෙන්න මේ කාරණා හතර යම් කිසි කෙනෙක් බහුලකට වඩනවා නම් භාවිතා කරනවා මහා ප්‍රඥාව ලැබෙනවා මෙතන සප්පරේ සංසේවය කියන්නේ සත්පුරුෂයා කියන්නේ දහම දැනගත්ත දැකගත්ත උත්මය කියන එකයි. සත්පුරුෂයා කියන වචනේ තේරුම. හොඳ මිනිහා කියන අර්ථය නෙමෙයි. හොඳ මිනිස්සු නම් ওই කතෝලික අතරත් ඉන්නවා, මුස්ලිම් කාර්ය අතරත් ඉන්නවා හොඳ මිනිස්සු. මෙතන සත්පුරුෂයා කියලා කියන්නේ ස්වාක්ඛාත වූ ධර්මයක් දේශනා කරන්න පුළුවන් පුද්ගලයා කියන එකයි. ස්වාක්ඛාත ධර්මයක් දේශනා කරන්න පුළුවන් කාටද? සාක්කාත කියන්නේ දැනගෙන දැකගෙන දේශනා කරනවා කියන එකයි මනාකොට දේශනා කරනවා කියන එක නේද? එහෙමනම් දැනගෙන දැකගෙන දේශනා කරන්න පුළුවන් කාටද? ධර්මයේ දැනගත්තු උත්මේකට නේද? ස්වාක්කාර ධර්මයක් දේශනා කරන්න පුළුවන් අති උත්තම ශ්‍රේෂ්ඨ ආනන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ මුවින් පිටවෙන්නා වූ ධර්මය ස්වාක්කාතයි. දැනගෙනමයි දේශනා කරන්නේ. දැකගෙන දේශනා කරන්නේ. කාගෙන්වත් අහගෙන නෙමෙයි. රහතන් වහන්සේලාගේ මුවින් පිටවෙන ධර්මය ස්වාක්කාතයි. අනාගාමි උත්තමයන්ගේ මුවින් පිටවෙන ධර්මය ස්වාක්කාතයි. සක්‍රදාගාමි උත්තමයන්ගේ පිටින් මුවින් පිටවෙන ධර්මය ස්වාක්කාතයි. සෝතාපන්න උත්තමයන්ගේ මුවින් පිටවෙන ධර්මය ස්වාක්කාතයි. සෝතාපන්න පුද්ගලයාත් එක්තරා ප්‍රමාණයකටවත් ධර්මයේ දැනගත්ත කෙනෙක්. නමුත් සෝවාන් මාර්ගස්ත පුද්ගලයා ආර්ය පුද්ගලයේ සෝවාන් මාර්ගස්ත පුද්ගලයා කියන්නේ ධර්මයේ දැනගත්ත කෙනෙක් නෙමෙයි ධර්මයේ දැන ගැනීම සඳහා ඉදිරියට ගමන් කරන කෙනෙක්. එහෙනම් සෝවාන් මාර්ගස්ත පුද්ගලයා ආර්ය පුද්ගලයෙක් වුණාට ස්වාක්කාර ධර්මයක් දේශනා කරන්න බෑ. එහෙනම් ප්‍රත්‍යඥයන් ගැන කවර කතාවක්ද? තේරුණානේ. අපි තාම ප්‍රත්‍යඥයෝය අද ආර්ය පුද්ගලයෝ කොහෙත්ම ඇත්තේ නැත කියන කට්ටියත් ධර්ම දේශනා කරනවා මම දැකලා තියෙනවා. තේරුණේ? අපි තාම ප්‍රත්‍යඥයෝය ඒ වුණාට අපි බද්ද සද්ධර්ම වාගීස්වරාචාර්ය විචිත්‍ර ධර්ම දේශකද ධර්ම බානකද මන් දන්නේ. එහෙම කියන කට්ටියක් ඉන්නවා. අන්න ඒවට නම් දෙපැත්තෙම hina වුණාට කමන්නේ තේරුණා නේද? එහෙමනම් ස්වාක්කාර ධර්මයක් දේශනා කරන්න පුළුවන් උත්මයා තමයි සත්පුරුෂයා කියන්නේ. ස්වාක්කාත ගුණය මත තමයි සම්දිට්ඨික ප්‍රතිඵල ලැබෙන්නේ. සම්දිට්ඨික කියන්නේ ධර්මයෙන් ලබා ගන්නා වූ ප්‍රතිඵලයක්. අකාලික කියන්නේත් ඒකයි. මේ ධර්මයේ තියෙන ප්‍රතිඵල මේ කියන්නේ ලක්ෂණ. ඒහි පස්සෙක ඕපනායක පච්චත්තං වේදිතබ්බෝ කියන දහම් ගුණ හයක් තියෙනවා නේද? මේ දහම් ගුණ හයම පදනම් වෙලා තියෙන්නේ ස්වාක්කාත කියන ගුණේ මත. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සත්‍ය අවබෝධ කරගන්න කැමති අය සත්පුරුෂයෙක් වයාගෙන යන්න කියලා. ඊළඟට දේනිකාරණාව තමයි ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය කරන්නේ සම්බුදුවරුද පසේබුදුවරුද ශ්‍රාවක බුදුවරුද ශ්‍රාවක බුදුවරු ශ්‍රාවකයෝ කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කරන අය නේද එහෙමනම් මේ ශ්‍රාවකයන්ටත් අර මහා ප්‍රඥාව ලැබෙන්න ඕනේ නේද නිවන් දැකීමට අවශ්‍ය කරන මහා ප්‍රඥාව සම්මා ඥානෙ මහා ප්‍රඥාව කියන්නේ එහෙමනම් මේ මහා ප්‍රඥාව ධර්ම ශ්‍රවණය කිරීමෙන් නේද ලබන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ කවුද? සම්බුදුවරුද, පසේබුදුවරුද, ශ්‍රාවකයෝද? එහෙමනම් ශ්‍රාවකයන්ටත් මහා ප්‍රඥාවට හිමිකම් කියන්න පුළුවන්කම තියෙනව නේද? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරමින් ඒ ශ්‍රවණය කරගත්තා වූ ධර්මයේ එහෙම පිටින්ම ගිලගන්නේ නැතුව යෝනිසෝ මානසිකාරයෙන් සිතා විමසා බලා ප්‍රායෝගිකත්වයේ තුලින් යමත් තමා තුලින් අවබෝධ කරගන්නවා නම් අන්න එතන මහා පඤ්ඤතාය සංවත්තන්ති. ඒතර මහා ප්‍රඥාව ලබන්න කරුණු හතරක් ඉදිරිපත් කළා. සත්පුරුෂ සංසේවය, ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරයේ ධම්මානුගම්ම පටිපත්තිය. ඉමේකෝ භික්කවේ ධම්මා භාවිතා බහුලී කතා මහා පඤ්ඤතාය සංවත්තන්ති පැහැදිලි නේද? එහෙමනම් ශ්‍රාවකයන්ටත් මහා ප්‍රඥාව ලැබෙන බව දැන් පැහැදිලි නේද? මහා ප්‍රඥාව කියන්නේ විදර්ශනා ඥානය. සම්මා ඥානය. අවබෝධය. එහෙමනම් නිවන් දැකීමද කැමති සියලු දෙනාම සත්‍යය අවබෝධ කරගත යුතු වෙන්නේ මොන ප්‍රඥාවද? මහා ප්‍රඥාව නේද? ප්‍රඥාවත් කොටස් දෙකකට බෙදනවා ලෞකික පඤ්ඤා ලෝකෝත්තර පඤ්ඤා කියලා. ලෞකික පඤ්ඤා පඤ්ඤාමේව ලෝකෝත්තර පඤ්ඤාවට කියනවා අධි පඤ්ඤා කියලා. ලෞකික ප්‍රඥාවෙන් පුළුවන්කම තියෙන්නේ මේ ලෝකේ සරස ගන්න පුළුවන්, ලෝකේ ගොඩ ගහ ගන්න පුළුවන්. සල්ලි ටිකක් හම්බ කරගෙන හොඳ ගියක් දොරක් හදාගෙන ඔය දැන් කියන්නේ අපි ආයා හරි දියුණුවේ දැන් බලන්නකො කෝටි ගණන් ධනෙ. මේ යාන වාහන කෙලවරක් නෑ. ගෙවල් දොරවල් රජමාලිගාව වගේ අර බලන්නකො හරි දියුණුවේ නේද? එහෙම කියනවනේ ඉතින්. ඒ දියුණු වෙලා තියෙන ලෞකික පඤ්ඤාවෙන්. <laughs> අපිට නම් ඔක දියුණුවක් කියලා පේන්නේ නැහැ. අපිට පේන්නේ ඔක පරිහානියක් විතරයි. නමුත් මේ ලෝකෙ මිනිස්සු ඉතින් ඔය ලෝකෙ තුල ඉන්න මෝඩයින්ට කොහොමදාවත් සතුටින් ඉන්න බෑ නෑ නේද? මෝඩයා හැමදාම ඉන්නේ දුකේනේ. නමුත් අපිට පැහැදිලිව පේනවා මේ මිනිස්සු ප්‍රඥාවන්තව ජීවත් වෙලා ගියක් දොරක් හදාගෙන ඈ අමුදරුවන් හොඳින් පෝෂණය කරගෙන දම්පින් කරගෙන හොඳට මේ මේ යාන වාහනත් අරගෙන ඒව වැරද්දක් නැහැ. අපි ඒවා මහා සැපද කියලා කියනවා නෙමෙයි. නමුත් ඒවටත් යම්කිසි ප්‍රඥාවක් තියෙන්න ඕනේ නේද? මොඩේින්ද පුළුවන් දේව කරන්න. බෑ නේද? මොඩිය හැමදාම ඉන්නේ අපායනේ මොඩිය. මොඩියගේ සිරිත ඔය අපායේ තමයි ඉන්නේ. ඒක තමයි සාමාන්‍ය ප්‍රඥාව කියලා කියන්නේ. මහා ප්‍රඥාව කියලා කියන්නේ සම්මාදිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටායික මාර්ගයේ ගමන් කරමින් සම්මා ඥානය ඇති කර ගැනීම තමයි මහා ප්‍රඥාව. චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙමනම් නිවන් දැකීමට කැමති සියලු දෙනාම චතුරාර්ය සත්‍ය අවබෝධය කරගත යුතුයි නේද? වෙන වචනකින් කියන්න බලන්න. නිවන් දැකීමට කැමති සියලු දෙනාම මහා ප්‍රඥයෝ විය යුතුයි නේද? මහා කාරුණිකයෝ විය යුතුයි නේද? ඇති අන්තන් මං වීරණා. <laughs> මේ හුඟ දෙනෙක් මහා කියන වචනේ දැක්ක හැටි බය වෙලා පැනලා දුවනවා. ඒ වුණාට මහා සේල් වලට එහෙම යනවා මහා දන්සල් වලට. මහා සංගීත සම්දර්ශන වලට ඒවට බය නැහැ. ඈ ගුණධර්ම වල මහා කියන එක හුඟ තේරුම් ගන්නලා දුවනවා. පලාතේ ඉන්නේ. <laughs> තේරුණානේ. එහෙමනම් පින්නතුනි මම මේ පින්නතුන් පිළිගත්ත හැටි හොඳා නේද? ඊළඟට මේ පින්නතුන් මේ ස්ථානයට පැමිණියේ කුමක් සඳහාද කියන බව මම දැන් මුලින් මතක් කළා. ඒ කට්ටියක් දැන් මට ඒක අනුමත කරලා දෙන්න ඕනේ. මම අහනවා මේ පින්නතුන්ගෙන් මේ ස්ථානයට පැමිණුනේ කුමක් සඳහාද කියලා. එක එක්කෙනාගෙන් අහන්න මට බෑ. ඔයගොල්ලෝ කතා කරන විදිහට මම කතා කරන්නම්. හරිනම් හරි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අපි මේ ස්ථානයට පැමිණියේ දිව්‍ය සම්පත් ලබන්න ඉගෙන ගන්නවත් චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබන්නේ කොහොමද කියලා අහගන්නවත් බ්‍රහ්ම ලෝකෙට යන්නේ කොහොමද කියලා අහගන්නවත් නෙමෙයි හාමුදුරුවනේ. අපි ආවේ අපව දුගතියෙන් අත මුදව ගන්න හාමුදුරුවනේ. අපි අපායෙන් අත මුදව ගන්න. අපට සැනසීමෙන් සතුටින් සහනයෙන් මෙලවත් ජීවත් වෙලා පරම සැනසීම වන නිර්වාණ සම්පත්තිය ලබා දෙන්න පාර පෙන්වන්න අපිට. ඒ සඳහා නේද පැමුණුනේ? මට ඒ වැඩේ කරන්න පුළුවන්. පැහැදිලිව මට ඒ වැඩේ කරලා දෙන්න පුළුවන්. මෙන්න මේක තමයි භික්ෂුන් වහන්සේගෙන් බෞද්ධයා බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ල භික්ෂුන් වහන්සේලාට රජ කෙනෙකුටත් වඩා දෙවි කෙනෙකුටත් වඩා සලකනව, වඳිනව, පුදනව. Tamange බඩේ බත් නැති වුණත් ස්වාමීන් වහන්සේ බඩගින්න තියන්නේ නෑ නේද? තමන් වෙරහැලිය ඇඳගෙන හිටියත් හාමුදුරන්ට සිවුරක් පූජා කරගන්නයි කල්පනාව. තමන් අතුපැලක හිටියත් පන්සල හදලා දෙන්න ඕනේ. නේද? තමන් ගිලම්පස ටිකක් බේත් ටිකක් නොබිව්වත් හාමුදුරුවන්ට ගිලම්පස ටික ගිහින් දෙන්න ඕනේ. බේත් ටික හදලා දෙන්න ඕනේ නේද? මේ තරම් ගෞරවයෙන් ආදරයෙන් මේ ස්වාමීන් වහන්සේලාට සැලකන්නේ මොනවා බලාපොරොත්තුවද කියන බව මම දැනගන්න ඕනේ. නිකම්ම නම් වෙන්න බෑ. නිකම්ම වෙන්න බෑ. මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා. මේ හාමුදුරුවරු මැති සභයට ගිහිල්ලා එමෙති එමෙතිකමක් ලබාගෙන අපට රස්සාවක්කාරී අරන් දෙයි. එහෙම නැත්නම් අපට කණ්ඩායම් නැතුව යන් පස්සේ කණ්ඩායම් ටිකක් ගෙනත් දෙයි. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. නෑ නේද? එහෙමනම් බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තුව මේ අපේ ස්වාමීන් වහන්සේලා අපව මැරිලා ගිහිල්ලා පිරේත ලෝකයට යනකම් බලාගෙන ඉන්නේ නැතුව වලේ වැටුණට පස්සේ ගොඩ ගන්න බලාගෙන ඉන්නේ නැතුව අපි ඔය අපායෙන් බේරගන්නේ නිවන් දකින්න පාර පෙන්නයි ඔච්චර නේද බලාපොරොත්තු වෙන්නේ අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට අපි හැම දෙයක්ම ගෙනත් දෙන්නා. හැම දෙයක්ම කියන්නේ අවශ්‍ය කරන දේවල්. ජීවත් වෙන්න. අපව මෙරිලා ගිහිල්ලා පරදත්ත උපජීවී කියන පෙරේත ලෝකයට වැටුණාන් පස්සේ අටපිරිකරක් දාලා ගොඩ ගන්න බලාගෙන ඉන්නේ නැතුව ඒ වලට වැටෙන්න දෙන්නේ නැතුව අපව ආරක්ෂා කරගන්න ආමුදුරනේ. අපායටපත් වෙන්න දෙන්නේ නැතුව අපව ආරක්ෂා කරගන්න. අපිට නිවන් දකින්න පාර පෙන්වන්න. මේක නේද බලාපොරොත්තුව. මේ බලාපොරොත්තුව පිටනම් ඔය කට්ටිය අපිට කන්න ගෙනත් දෙන්නේ, අඳින්න ගෙනත් දෙන්නේ. ඔය බලාපොරොත්තුව ඉෂ්ට කරලා දුන්නේ නැත්නම් අපි ණයයි. ණය ගෙවන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. තේරුණානේ? අද වෙලා තියෙන්නේ මොකද? නොයෙකුත් බලවේග ඇවිදිලා බෞද්ධයෝ බිලිබා ගන්නවා. මේ සියල්ලේම වගකීම වැරද්ද බාර ගන්න ඕනේ මම. යම් බලවේගයක් ඇවිදින් බෞද්ධයෝ පිළිබා ගන්නවා නම් ඒකට මම වග කියන්න ඕනේ. තේරුණා නේද? මම දැනගන්න ඕනේ මම භික්ෂුවක්, මම ආර්ය ශ්‍රාවකේ මේ මහ ජනතාවටත් මේ ධහම කියා දීලා දුගතියෙන් අත මිදී නිවන් දකින්න පාර පෙන්වන්න මහ ජනතාව බලාපොරොත්තු වෙන දේ මම ලබා දෙන්න මම දක්ෂකම් ඇති කරගෙන මම ඒ වැඩේ කරලා දෙන්න ඕනේ. මම මේ වැඩේ කරලා දුන්නොත් තව තැනකට යන්න පුළුවන්ද? ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ දුන්නොත් තව තැනකට යන්න පුළුවන්. ගියොත් කණෙන් අල්ලගෙන එන්නේ ආයේ. කොහෙද බල යන්නේ කියලා. ඇයි අප්පා ඉල්ලපු දේ දුන්නා නම් ආයේ කොහෙ යන්නද? ඈ කඩේ මුදලාලියට පාන් රාත්තලක් දියන් කියලා මම දැන් පාන් වල ගන්නවා මම දන්නේ නැහැ කොච්චර වණ කියන්න ආවත්. පාන් රාත්තලක් දියන් කියලා සල්ලි දෙනවා රුපියල් 40ක් හරිය. මුදලාල කියනවා පාන් කන්න ලබන අවුරුදු වෙනකන් හිටපන් කියලා. එහෙම නැත්නම් කුණු පාන් ගෙඩියක් දෙනවා. දැන් මුදලාලිය ණයයි නේද? දැන් එතකොට ඒ මිනිහා ඒ සල්ලි ටිකත් අරගෙන අල්ලපු කඩේට යන්න හදනකොට අර මුදලාලිත් නවත්තන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ නේද? ඒකද පාන් නැත්තම් මොන හරි තියෙනවනේ. අර අර වේලිච්ච විස්කෝත්තු හරි තියෙනවනේ. ඒක හරි කන්න බැරිය නේද? <laughs> ඈ අද වෙලා තියෙන්නේ ඔන්න ඕකයි. අද වෙලා තියෙන්නේ මොකද්ද? මැරෙන මැරෙන එක අපායයි. ආයේ කතා නැහැ. මැරෙන මැරෙන එක අපායයි. ඉඩං හෝ ඥාතීනං හෝතු පේතානං උපකප්පති කියලා දෙන්නේ නැද්ද පින්? ඉතින් මිනිස්සු කල්පනා කරනවා අපිට මොකද්ද මේ බුද්ධාගමෙන් ලැබෙන්නේ? අපි කොච්චර හොඳ වැඩ කළත්, භාවනා කළත්, සිල් රැක්කත්, දන් දුන්නත්, මරණ මරණ එකාට තේතානම් උපකප්පතු. ඉදං ඕඥාතීනං හවතු. උඹලට පෙරේතයින් ගියෝ පිහිටයි අන්තිමට. මෙන්න මේක නිසා තමයි මේ නොයෙකුත් බලවේගයන් ඇවිදilla මේ මනුස්ස මහ ජනතාව බෞද්ධයන් බිලිබා ගන්න. ඔයගොල්ල කණ්ඩා දින්න ඉල්ල ගන්න අපි ළඟට එන්නේ නැහැ මම දන්නවා. කවදාවත් එන්නේ නැහැ. ඔයගොල්ල එන්නේ අර මං ඉස්සල්ලා කිව්ව දේ බලාපොරොත්තු වෙන්නේ. ඒ දේ දෙනවනම් ආයෙ කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. තේරුණා නේද? ඊටාම සතුටින් සැනසීමෙන් නිරාවල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. මම එක දවසක් ගොඩමුන්නේ ගෙදර බණකට ගිහිල්ලා හිටියා. හැන්දෑය පහට විතර වාගේ මිනිහෙක් දුවගෙන ඇවිදින් ඇහුවා "හාමුදුරනේ හාමුදුරනේ මොකද මොකද?" නායක හාමුදුරනේ මිනිස්සු වහනවා. ගමේ මිනිස්සු වහනවා. ගමෙන් පන්සලට දෙනවලු. පන්සලෙන් මොනවද දෙන්නේ කියලා. <laughs> ගමෙන් පන්සලට ඔක්කොම ගෙනත් දෙනවලු ඉල්ලන තරම්. පන්සලෙන් ගමට මොනවද දෙන්නේ කියලා අහනවා. අඩු ගන්න මේ ධානයකටවත් යන්න උගන්නන්න එපාය. ඈ. ඉතින් දිව්‍ය ලෝක ගියාම හම්බ වෙයි කියලා කියනවා. එදා මම ඒකම මාතෘකා කරගෙන මම බණ කිව්වා. පන්තරෙන් හම්බෙන්නේ මෙන්න මේවා. මිනිසුන්ට ධහම කියා දීලා ලෝකයේ යථාර්ථයේ දුකයි කියලා කියා දීලා නිර්වාණය කෙරෙහි පැහැදීම ඇති කරලා දෙනවා. ඒක අපිට කළ හැකි දෙයක්. එතන ඉඳන් මේ පුද්ගලයා නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව ඉදිරියට ගමන් කරන්න පටන් ගන්නවා. Taman ඉන්නේ මහා ගිනි ගොඩක් බව දැනගන්නවා. දැනගෙන ගිනි ගොඩෙන් ඉවත් වෙලා ඉදිරියට යනවා. අන්න එතන තමයි පින්නතුනි සැනසීම තියෙන්නේ. ඒ සැනසීම ලබා දෙන්න කිසිම ශාස්ත්‍රවේදයකට බැහැ සම්බුදු පියාණන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් හැරෙයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මහ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකයි. දුගතියෙන් අත මිදී නිවන් දකින්න වරම් ලබා ගන්න. මහණෙනි මේක අපිට කර දිය හැකි වැඩක්. මේක කළ දිය යුතු වැඩක්. මේ කළ හැකි දෙයක් කළ යුතු දෙයක් මේක. බුදුහාඳුරුව පැහැදිලිව දේශනා කරනවා. කොහොමද මහණෙනි මේ වැඩේ කරන්නේ? චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය තාය හිතාය සුඛාය දේව මනුස්සානං දේසිත භික්කවේ ධම්මා මහණෙනි ගමක් ගමක් නගරයක් නගරයක් පාසා සැරිසරන්න දැන් ඉතින් ඔය ගෙවල් වලට වෙලා ඉඳලා වැඩක් නැහැ වස් කාලේ එහෙම හිටියට කමක් නැහැ වස් ඉවරනයන් පස්සේ පාරට බහින්නේ කිව්වා එතකොට තමයි ආයෙත් මිනිසුන්ට ආරාධනා කරන්න පුළුවන් වස් වසන්ට කියලා නේද නේද වස් ඉවරුණයන් පස්සේ එතකොට උඩ ඉඳලා හිටියොත් එහෙම අනිත් සැරේ ඇවිදින් ආරාධනා කරන්න පුළුවන්ද? වස් හදන්න කියලා එකපාරෙම ඉවරයි නේද? දැන් ඉතින් මහණෙනි මේ පන්ස මේ මේ ගිත වෙලා ඉඳලා වැඩක් නැහැ. දැන් වස් ඉවරයිනේ, බැහි කාලේ ඉවරයිනේ. දැන් පාරට වයින්න. ගමන් ගමන් නගරයක් නගරයක් පාසා යන්න. කුමක් සඳහාද? ධර්ම දේශනා කිරීම සඳහා. දේශේත භික්කවේ ධම්මං. කුමකටද මේ ධර්ම දේශනා කරන්නේ? අප්පසන්නානං මා පසාදාය පසන්නානං මා බියෝ භාවය නොපැහැදුනෝන්ගේ පැහැදීම සඳහා පැහැදුනෝන්ගේ පැහැදීම දිනු කර ගැනීම සඳහා ධර්ම දේශනා කරන්න යම්කිසි කෙනෙක් ධර්මයේ දැනගෙන ධර්මයට පැහැදුනා නම් ඒ අය සදාකාලිකව දුගතියෙන් නිදහස් ධම්මේ අවිච්ඡ ප්‍රසාදය කියන්නේ ඔන්න ඕකයි ධම්මේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිරයන් වා තිරච්ඡානයෝනින් වා පිට්ටිවිසයන් වා උපපජ්ජිස්සති දිනේතන්ටානං විඤ්ඤති. ධර්මයේ දැනගෙන ධර්මයේ පැහැදුනා වූ අයට කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ කියලා. ඒ අය නිරේට යන්නේ නැහැ, තිරිසන් යෝනියට යන්නේ නැහැ, පෙත්තිවිසයට යන්නේ නැහැ. අපායෙන් නිදහස්. කවුද කියලා තියෙන්නේ? වරදීද? නෑ නේද? කල් ගියා කියලා පරණ වෙයිද? දේශේ මාරුණා කියලා අවලංගු වෙයිද? නෑ නේද? ඉතින් අද සමහරු කියනවා නේ මෙහෙම. බුදුහාමුදුරු එහෙම කිව්වට බෑ. අපි ඒව අනුමත කරන්න ඕනේ. කියලා කියනවා. බුදුහාමුදුරුව කොතනකවත් කියලා නැහැ. මාගේ මේ ප්‍රකාශනය වළංගු වෙන්නේ අනාගතයේ බිහිවන ප්‍රත්‍යඥයෝ අනුමත කළොත් පමණයි කියලා. කොතනකවත් දේශනා කරලා නැහැ. මේ බුද්ධ වචනයට විරුද්ධ වෙන්න කිසිම ශ්‍රමණයෙකුට බෑ. කිසිම බමුණෙකුට බෑ. කිසිම දෙවියෙකුට බෑ. කිසිම මාරයෙකුට බෑ. බුදු පියාණන් වහන්සේ මේ මෙසේ විය යුතුය කියලා කිව්වනම් එහෙම්මම තමයි ආයේ. හොල්ලන්න බෑ කාටවත්. ඒක බුදු බලයක්. පැහැදිලිනේ. අපායක් තියෙනවා කියලා තියෙන්නේ පව කරපුවාම අපායට යනවා කියලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ නේද? ඒක නේද අපි ගෞරවයෙන් පිළිගන්නේ. එහෙමනම් දැන පැහැදීම ඇති කරගත් අය ශ්‍රද්ධාව ඇති කරගත්ත අය අපායෙන් සදාටම අත මිදෙන බවත් නිවන් දකින්න වරම් ලබා ගන්න බවත් කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ නේද? එහෙනම් මේ බුද්ධ වචනේට අපායක් තියනවා කියන බුද්ධ වචනේට එකපාරක් වඳිනවා නම් දැන පැහැදීම ඇති කරගත් අය අපායෙන් නිදහස් කියන බුද්ධ වචනේට දෙපාරක් වඳින්න ඕන නේද? දෙපාරක් වැඳලා ගෞරවයෙන් පිළි අරගෙන අපිත් මේ ලෝකයේ යථාර්ථය දැනගෙන නිර්වාණයට පැහැදීම ඇති කරගෙන ඉදිරියට යන්න ඕනේ නේද? ලෝකේ දුකයි කියලා පැහැදිලිව අවබෝධ කරලා දීලා ඒ පින්නතුන්ට නිර්වාණයට ඉදිරියට යාමට ශක්තිය, ධෛර්යය උනන්දු ඇති කරලා දුන්නොත් ඒ අය දුගතියෙන් සදාටම නිදහස් ආර්ය උත්තමයන් වහන්සේලා බවට පත් වුණා. කමන්නේ නැහැ නේද? මේ දේ භික්ෂුන් වහන්සේට කර දිය හැකි කළ දිය යුතුයි කළ හැකි දෙයක් කළ යුතු දෙයක් තේරුණා නේද එහෙමනම් ඒ අය පළමුවෙන්ම බුදු සරණේ වේටන්න වේටවන්න ඕනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන තැනින් තමයි ආරම්භ කරන්න ඕනේ ඊළඟට ධම්මං සරණං ගච්ඡාමි ඊළඟට සංඝං සරණං ගච්ඡාමි මේක තමයි තිසරණේ කියන්නේ නේද තුනුරුවන් සරණ යනවා කියන්නේ. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. තුනුරුවන් සරණ යනවා කියන්නේ ඒ අය අනුව ගමන් කරනවා කියන එකයි. අද අපේ බුද්ධාගම් කාර්යෝ තුනුරුවන් සරණ යනවා. උදේටත්, හැන්දෑවටත්, රැයටත්, දවල්ටත්. තුනුරුවන් සරණ යනවා. විදේශිකයෙක් කැවිදින් ඇහුවොත් එහෙම මොකද්ද ඔය තුනුරුවන් සරණ යනවා කියන්නේ? කොයිද ඔය තුනුරුවන් ඉන්නේ? කියලා ඇහුවොත් අද ඉන්න බුද්ධාගංකාරයන්ගෙන් කොහෙද කොහෙද කොහෙද ඔය බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ? කොහෙද ධර්මයේ වැඩ ඉන්නේ? කියලා ඇහුවොත් තුනුරුවන් සරණ යනවා කියන්නේ මොනවා කරන එකටද? කියලා ඇහුවොත් හොඳ හොඳ ලස්සන උත්තර හම්බ වෙයි. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ විහාරේ ධර්මයේ වැඩ ඉන්නේ ධර්මශාලාවේ ඒත් පොයේ දවසට විතරයි. අනිත් දවස්වල ඉන්නේ බල්ලෝ. සංගරත්නේ නම් ඕම ඔය හිටිය පන්සල පැත්තේ දැන් නම් කොහේ හරි ගිහිල්ලා ගන්න එන්නේ. බලන්න බලන්න පොඩ්ඩක්. ඔයිට වඩා උත්තරයක් තියෙනවා. ඔන්න උත්තරේ. අපේ බුද්ධාගංකාරයන්ගෙන් ඇහුව කියන්න දෙන උත්තරේ ඕකයි. සරණ යනවා කියන්නේ මොකද මොනවා කරන්න ඕනද? දැන් ඉතින් බුදුහාරුනි දැන් දැනගත්ත නෑ නේද? විහාරේ නෑ ඉන්නේ. සරණ යනවා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියනවා. එකපාරක් කියලා මදි කියලා හිතනවා ဒ ුතියම්පි තතියම්පි කියලා තුන් පාරක් කියනවා. ඔන්න තිසරණේ රණ යන්නට කිව්වා නේද? අද මොන තරම් පහත් තත්වයකද මේ බුද්ධ ගංකාරයෝ ඉන්නේ? ඒකටත් මම වග කියන්න ඕනේ. මං කාටවත් පවරන්නේ නැහැ. මං වැරදිකාරයා. මං වග කියන්න ඕනේ ඒකට. අනිත් අය බේරට ඈ. මම කියලා දෙන්න ඕනේ. තුනුරුවන් වැඩ ඉන්නේ කොතනද? තුනුරුවන් කියන්නේ කුමක්ද කියන කාරණා මං කියලා දුන්නේ නැති නිසා තමයි ওই தත්ත්වෙටපත් වෙලා තියෙන්නේ. මං කියලා දෙන්නම්. අදවත් මට වැරද්දෙන් නිදහස් වෙන්න එපා. බුද්ධ කියන්නේ අවබෝධය. බුද්ධ කියන්නේ අවබෝධය. මොකක් අවබෝධයේද? සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධය. සත්‍ය කියන්නේ ධර්මය. සත්‍ය කියවත් එකයි ධර්මය කියවත් එකයි. බුද්ධ කියන්නේ අවබෝධය. එහෙමනම් ධර්මය අවබෝධ කරගත්තා වූ කෙනෙක් කොතනක හරි ඉන්නවා නම් ආන් එතන බුද්ධ රත්නේ වැඩ ඉන්නවා. අවබෝධ කරගෙන තියෙන ධර්මයනේ. එහෙනම් ධර්ම රත්නයත් එතන වැඩ ඉන්නවා. සංගරත්නය කියන්නේ කාටද? ධර්මය අවබෝධ කරගත්ත පිරිස. සංගරත්නය කියන්නේ. බුදු පිරිස. එහෙමනම් ආර්ය පුද්ගලයෙක් ධහම දැනගත්ත එක්තරා ප්‍රමාණයකටවත් ධහම දැනගත්ත ආර්ය පුද්ගලයෙක් යම් තැනක ඉන්නවා නම් ආන් එතන බුද්ධ රත්නයේ වැඩ ඉන්නවා ධම්ම රත්නයේ වැඩ ඉන්නවා සංඝ රත්නයේ වැඩ ඉන්නවා දැන් මට කියන්න තුනුරුවන් වැඩ ඉන්නේ කොහෙද කියලා. ගස්ගල් පර්වතවලද, ieval දොරවල් ඇස්සේද, ගල් gadol ඇස්සේද නෑ නේද? ධර්මයේ දැනගත්ත උත්තමයෙක් යම් තැනක ඉන්නවා නම් එතන ධර්ම රත්නය, එතන බුද්ධ රත්නය, එතන බුදු පිරිස, සංඝ රත්නය. එහෙනම් තුනුරුවන් වැඩ ඉන්නේ ආර්ය පුද්ගලයන් තුල නේද? පැහැදිලි නේද? යම් කිසි කෙනෙක් කිව්වොත් අනේ එහෙමනම් කියන එකක් නෑ කවදාවත්. යම් කිසි කෙනෙක් කිව්වොත් අද ආර්ය පුද්ගලයෝ නැත. අද මාර්ගඵල ලබන්න පුළුවන්කමක් නැත. කියලා යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම. ඒ කියන්නේ මොකද්ද? තුනුරුවන් නෑ කියන එක නේද? තුනුරුවන් නෑ කියන එක නේද? අනේ අහන්නවත් ලැබේවා. තුනුරුවන් නැහැ කියන සමාජයකට තිසරණය තියනවාද කියලා මං අහනවා. ආර්ය පුද්ගලයන් නැහැ කියලා යම් කිසි දවසක කවුරු හරි කිව්වොත් අද මාර්ගඵල ලබන්න බෑ අද ආර්ය පුද්ගලයෝ නැහැ කියලා කිව්වොත් කියන එකක් නෑ නේද කියයිද ඈ අනේ මං දන්නේ ඕකයි හරි භයානක එක දවසක් මෙයාට ආපු උපාසකම්ම කෙනෙක් සෝවාන් ඵලයටපත් වුණු උපාසකම්ම කෙනෙක් පන්සල පන්සලකට ගිහිල්ලා ගමේ පන්සලට. ඉතින් බුදුන් වැඳලා බෝධිය වැඳලා චෛත්‍ය හැම වැඳලා ඉතින් හාමුදුරන්ට වැඳලු. වැඳලා කිව්වලු හාමුදුරනේ මං සෝවාන් ඵලයටපත් වුණා කියලා කිව්වලු. ඊට පස්සේ ඒ හාමුදුරන්ට දෙපැත්තෙන්ම hina ගියාලු. ඒ හාමුදුරුවමයි කිව්වේ වනකට. බණක් කියනකොට කවුරුවක් කිව්වේ ගන්න නෙමෙයි ඊහාඳුරුව කිව්වේ. මෙන්න මෙහෙම දෙයක් වුණා අපේ පන්සලේ මේ මං සෝවාන් ඵලයටපත් වුණා කියලා කිව්වා. දෙපැත්තෙන්ම මට hina ගියා කිව්වා. දන්නවනේ දෙපැත්ත මොකද්ද කියලා? දැන් මොකද්ද මේ හාමුදුරුව කියන්න හදන්නේ? අද ආර්ය පුද්ගලයෝ නැහැ කියන එක නේද? එහෙනම් මට අහන්න සිද්ධ වෙනවා තිසරණේ තියනවාද කියලා. මෙන්න தත්ත්වය. පින්නතුනි මෙන්න මේ ටික මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ. ආර්ය පුද්ගලයෝ. ඉතින් සමහරු කියනවා නේ ඊයේ පෙරේදා කිව්වා කියලා උඹ කට්ටිය කෑ ගහ ඉන්නවා. යම් කිසි කෙනෙක් මාර්ගඵල ලබාගෙන මාර්ගඵල ලබාගෙන තියනවා කියනවා නම් වසලේ කියන මාර්ගඵල ලබාගත්තා කියලා ප්‍රකාශ කරනවා නම් වසලේ කියලා. කාටද මේ නිඳා කරලා තියෙන්නේ බුදුහාමුදුරන්ට නේද? ඉස්සල්ලා බුදුහාඳුරනේ ප්‍රකාශ කරේ මම බුද්ධත්වයට පත් වුණා කියලා. ඊට වඩා උතුම් ඵලයක් තියෙනවා. සද්ධර්ම මාර්ගයේ ගිහිල්ලා මම බුද්ධත්වයට පත් වුණා. චක්කුම් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝකෝ උදපාදි, සදේවක ලෝකයාටම හැෙන්න මහා හඬින් ප්‍රකාශ කළා නේද? එහෙනම් යාගේ චෝදනාවට ඉස්සරහ ලක් වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ. අනේ බුදුහාමුදුරන් මේ විදිහට චෝදනා කරන්න එපා. තේරුණා නේද? මේ මහ ජනතාවට සසර දුකින් අත මිදෙන්න නිවන් දකින්න පාර පෙන්වන්න විතරයි මට ඕනේ. තේරුණා නේද? ඉතින් එහෙමනම් මේ පින්නතුන්ට ශ්‍රද්ධාව ඇති කරලා දීම තමයි පළමුවෙන් කරන්න ඕනේ. සද්දීද විත්තං පුරිසස්ස සිට්ඨං පුරුෂයාගේ ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන පැහැදීම. දැනගන්නේ කොතනද ඉන්න තැන. පාදින්නේ කොතෙන්ද නොගිය තැනට. ආන් මේකයි මුලින්ම ඇති වෙන දැනපැහැදීම කියන්නේ. තවත් දැනපැහැදීමක් කියන එකක් තියෙනවා තුනුරුවන්ගේ ගුණ දැනගෙන තුනුරුවන්ට පාදිනවා කියලා. තුනුරුවන්ගේ ගුණ දැනගෙන තුනුරුවන්ට පාදිනවා කියලා. තුනුරුවන්ගේ ගුණ දැනගන්න පුළුවන් කාටද? අඩුම තරමින් සෝතාපන්න පුද්ගලයෙක්. ඊට මෙහා කෙනෙකුට බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධයි කියලා දැනගන්න බෑ. ධර්මයේ සම්දිට්ඨිකය කියලා දැනගන්න Taman සම්දිට්ඨික ධර්මයෙන් ප්‍රතිඵල ලබාගෙන තියෙන්න ඕනේ නේද? සංඝයා සුපටිපන්නයි කියලා දැනගන්න Taman සුපටිපන්න සංඝයා බවට පත් වෙන්න ඕනේ නේද? එහෙනම් තුනුරුවන්ගේ ගුණ දැනගෙන පහදින්න පුළුවන්කම තියෙන්නේ සෝතාපන්න පුද්ගලයෙකුට පමණයි. ඉතින් ඉහිලා කට්ටියට පුළුවන් සෝවාන් මාර්ගස්ත පුද්ගලයටවත් සම්මා සම්බුද්ධ ගුණේ දකින්න බෑ. සන්දිත්තික කියන දහම් ගුණේ දකින්න බෑ. සුපටිපන්න කියන සංඝ ගුණේ දකින්න බෑ. එහෙනම් ප්‍රත්‍යඥයන් ගැන කවර කතාවද? ප්‍රත්‍යඥයන් කරන්නේ මොකද්ද? බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. අනන්තයි. අනන්ත බුදු ගුණයන්ට මගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා කරලා යනකොට අරයි යනවා ඒකයි මට කනගාට ජීවිතේ පූජා කරනවා පූජා කරලා මෙන් අරයි යනවා අරන් ගිහලා Tamanට ඕන එකක් කරගන්නවා මට නම් ওই කුණු කොට පූජා කරන්නවත් එපා පූජා කළොත් අරයි යන්න දෙන්නේ නැහැ තේරුණා නේද මේ ජීවිත පැවැත්ම කියන්නේ හොඳ එකක් ගැන. ජීවිත පැවැත්ම කියන්නේ හොඳ එකක්ද? දුකක් නේද? ඕක ඉතින් බුදුහාරන්ට පූජා කරන්න ඕනේ. බුදුගුණ අනන්තයි කියලා කියනවා. බුදුගුණ අනන්ත වෙන්න බුදුගුණ අනන්ත වෙන්නේ මක් නිසාද කියලා කිව්වොත් එහෙම. ඒවට උත්තර නැහැ. දැන් ඔයගොල්ලන්ගේ කටින් ඔක් කියලා තියෙන තරම් බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි කියලා. බුදු ගුණ අනන්ත වෙන්න හේතුව මොකද? කියන්න බලන්න පුළුවන්. ඔය කියවන කට්ටියෙන් අහන්න බුදු ගුණ අනන්ත වෙන්න හේතුව මොකද කියලා? අසීමිතයි කියවට බෑ. අසීමිතයි කියන්නේ අනන්තයි තමයි මං අහන හේතුව මොකද කියලා. සීමාවක් නෑ අප්‍රමාණයි. ඒව කොහෙද මායක කරන්නේ? හේතුව මට ඕනේ. වෙන වචන කියලා වැඩක් නෑ. ඔයගල්ලන්ගේ කටින්ම මම උත්තරය අරන් දෙන්නම්. මම ওই කට්ටියගෙන් අහනවා බුද්ධ කියන්නේ අවබෝධය නෙනේ සත්‍ය අවබෝධයනේ ප්‍රඥාවනේ. මෝඩකම තුල තියෙන යහපත් ගුණධර්ම කීයක් තියනවාද එකක් කියන්න පුළුවන් නම්. මෝඩකම තුල තියෙන ගුණධර්ම මොනවාද? මෝඩකම තුල තියෙන ගුණධර්ම මොනවාද? කිසිම ಗುಣධර්මයක් නැහැ නේද මොඩකම තුල. එහෙමනම් සියලෝම ಗುಣධර්ම තියෙන්නේ සත්‍ය අවබෝධයේ තුල නේද? බුද්ධත්වයේ තුල නේද? බුද්ධ කියන ගුණය තුල නේද? අන්න ඒකයි බුදු ගුණ අනන්තයි කියන්නේ. ಗುಣධර්මයන්ගේ සීමාවක් නැහැ. ඒ ගුණ අසීමිත ಗುಣධර්ම මොඩකම තුල කිසිම එකක් නැහැ. එහෙනම් සියලෝම ගුණධර්ම තියෙන්නේ බුද්ධ කියන ගුණය තුල නේද? අවබෝධය තුල නේද? ප්‍රඥාව තුල නේද? ආන් ඒකයි බුදු ගුණ අනන්තයි කියන්නේ. අපිත් එහෙමනම් මේ අනන්ත බුදු ගුණ ඇති කරගන්න නම් මොකද කරන්න ඕනේ? ඉස්සල්ලාම බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. බොරළු පහ ගන්න අකමැති නම් පොළවේ හං අතුරන්න යන්න එපා. හං සිරිප්පු දෙකක් දාගන්න. එතකොට හැම තැනම හං රබර් සිරප්පු දෙකක් දාගත්තොත් හැම තැනම රබර්. තේරුණානේ? එහෙනම් අපි අනන්ත බුදු ගුණයන්ගෙන් බුද්ධ කියන ගුණය ඇති කරගමු. එතකොට සියලුම ගුණ ධර්ම අපි ළඟට එනවා. බුද්ධ කියන ගුණය. බුද්ධ කියන ගුණෙහි බීජය මොකක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. බුද්ධ ධර්මයේහි බීජය මොකක්ද? සද්ධා බීජං. ශ්‍රද්ධාව තමයි බීජය. මොකද්ද මේ සද්ධාව කියලා කියන්නේ? දැන පැහැදීම. දැන පැහැදීම. කොතනද දැනගන්නේ? ඉන්න තැන ගැන දැනගන්න ඕනේ. පහදින්නේ කොතෙන්ද? නොගිය තැනට පහදින්න ඕනේ. ඉන්නේ කොහෙද? ලෝකයේ තුල. නොගිහින් තියෙන්නේ ලෝකෝත්තර ධර්මයට ගිහින්නේ නැහැ තව අපි. එහෙමනම් ලෝකය කියන්නේ කුමක්ද කියලා දැනගෙන ලෝකෝත්තර නිර්වාණයට පැහැදීම තමයි දැන පැහැදීම කියලා කියන්නේ. මෙන්න මේ ලෝකය කියන්නේ ගිනි ගොඩක් ක්‍රිකලොස් ගින්නකින් දැවෙන්නා වූ තැන අසහනයක් කරදරයක් පීඩාවක් දුකක් කියලා දැනගන්නකොටම තවදුරටත් මේ පුද්ගලයා මේ ලෝකයේ තුල ඉන්නවද තවත් ලෝකයකට රින්ගන්න බලාපොරොත්තු වෙනවද සක්විති රජ වෙන්නවත් දිව්‍ය දෙවියන් අතරට යන්නවත් බ්‍රහ්මයන් අතරට යන්නවත් බලාපොරොත්තු වෙනවද නෑ නේද එහෙනම් එයා එතන ඉඳන් කරන කියන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව නේද කරන්නේ? මොනවාද පාරමිතා කියලා කියන්නේ? පාරමිතා කියලා කියන්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන්නා වූ සියලුම දේවල් පාරමිතා නම් වන්නේය. පාරමිතා ගොඩාක් තියෙනවා නේද හොඳා නේද? ගොඩාක් තියෙනවා නම් හොඳා නේද? ඒක තමයි. නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන්නා වූ සෑම දෙයක්ම පාරමිතාවන්නේ. නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව වැඩ කරන්න පටන් ගන්නේ ශ්‍රද්ධාවන්තයෙක් නේද? ලෝකයේ දුකයි කියලා දැනගත්ත කෙනෙක් නේද? එහෙනම් ශ්‍රද්ධාව ඇති වෙනවා සමගම පාරමිතා පූර්ණේ ආරම්භ වෙන්න ඕනේ නේද? ශ්‍රද්ධාවන්තයින්ට පාරමිතා පුරන්නේ නැතුව ඉන්න පුළුවන්ද? බෑ නේද? ශ්‍රද්ධාව නැති අයටත් පාරමිතා පුරන්න පුළුවන්ද? බෑ නේද? එහෙමනම් ශ්‍රද්ධාව ඇති වෙනවා සමගම පාරමිතා පූර්ණේ ආරම්භ වෙනවා. පාරමිතා පුරන්නේ කවුද? ප්‍රත්‍යඥයෝ නෙමෙයි ශ්‍රද්ධාවන්තයෝ. ආර්ය ශ්‍රාවකයෝ. දැන් ඊටාම පැහැදිලි නේද? බුදුහාමුදුරුවෝ කිව්වට අපි පිළිගත්තේත් නෑ. හාමුදුරුවෝ කිව්වට පිළිගත්තේත් නෑ. මේ ගැන අපි විමසීමක් කළා. ශ්‍රද්ධාව කියන්නේ දැන පැහැදීම ලෝකේ යථාර්ථය දුකයි කියලා දැනගන්නකොටම නිර්වාණයට පහදිනවා නිර්වාණයට පැහැදුන පුද්ගලයා ලෝකයේ ගිනි ගොඩක් කියලා දැක්ක පුද්ගලයා තවදුරටත් මේ ලෝකේ ඉන්න බලාපොරොත්තු වෙනවද? තවත් ලෝකයක රින්ගන්න බලාපොරොත්තු වෙනවද? ඒ තනත්තා කරන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව පාරමිතා පූර්ණේ ආරම්භ කරනවා නේද? පාරමිතා පුරන්නේ ප්‍රත්‍යඥ වෙන මේ ආර්ය ශ්‍රාවකයෝ නේද? එහෙනම් ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ කියන වචනේ දැන් ඊටාම හොඳින් තේරෙනවද? දන්නවද? පිළිගත්තද දැනගත්තද? දැනගත්ත නේද? එහෙනම් ඔබත් ලෝකයේ යථාර්ථයේ දුකයි කියලා දැනගෙන නිර්වාණයට පහදිනවා සමගම ආර්ය භූමියේ පිරිසිඳ ගන්නව නේද? නිරයන්වා තිරච්ඡාන යෝනින්වා පිට්ටිවිසයන්වා උපපජ්ජිස්සතියේ නේතන්තානං විජ්ජති. ආන්ගේ පුද්ගලයාට ආර්ය පුද්ගලයෙක් කියනවා. එයා අපායෙන් නිදහස්. ආත්මභාව හතකට වඩා මේ පුද්ගලයාට මේ ගිනි ගොඩේ ඉන්න බෑ. වැඩිම වුණොත් එයා මේ ගිනි ගොඩේ ආත්මභාව හතක් ඉඳී යවන්න. නිවන් දකින්න වරන් ලැබිලා ඉවරයි.